شم رنگیری سیلن کا مجھ کو شاعر نہ کہو میرا میں نے درد و غم کتنے کیے جمع تو دیوان اس لگ උත්තර ಭಾರತೀಯ මියුරු රසය අපි මේ මුල්ම ගීත ඇසුරෙහි ඔබට වින්දනය කරන්න අවකාශයක් හදලා දෙනවා. ඉතින් ඒ අවශ්‍යට ගොඩක් දෙනෙක් කැමති කියන වග අපිට ලැබෙන තැපැල්පත් ලිපි සහ දුරකථන ඇමතුම් වලින් පැහැදිලි. ඉතින් ඒ රසවන්ත භාවය ඊටාම මිහිරක් කොට ඔබට විඳින්න අවකාශය සලසා දෙන්න තමයි අපි හැම වෙලාවකම උත්සාහ කරන්නේ. ඉතින් එවැනි ආදරණීය ගීත කිහිපයකින් අද අපේ ගීත පෙළ ගැස්ම සකස් වෙලා තිබෙනවා ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේත් අපිව රස විඳින්න ආදරණීය මිතුරන්ට මිතුරියන්ට බොහොම සතුටින් ආරාධනා කරනවා රැඳෙන්න මේ උත්තර ಭಾರತೀಯ මියුරු ගීතාවලිය මధుර සංජීවී गायिका सलील चौधरी गीते गीपद रचकया शैलेंद्र गीते गाना कला मुकेश दिलीप कुमार ප්‍රාන් සමග වාජන්තිමාලා ප්‍රධාන චරිත නිරූපණය කළා මදුවති ආනන්ද බාබු සහ උග්‍රනාරයන් යන චරිත තුන. මිත්‍රෝනි 1940 දශකයන් කභාගයේ තුරුණු වියේදීම ඉන්දියාවේ මුම්බායි නගරයට පැමිණිලා ඔහු එහිදී තම මුල්ම රැකියාව බවට පත් කරගන්නවා මුම්බායි පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ පත්වයෙන්. මේ උප පොලිස් පරීක්ෂකවරයා සේවය කරන අතරතුරම සිනමාවට පිවිසෙනවා. සිනමාවට පිවිසීමත් එක්ක ඔහුගේ පළමුණු රංගනීය විදියට 1952 තිරගත වුණු රන්ගලි චිත්‍රපටයේ රංගන දායකත්වය අපිට හඳුනා ගන්නට පිළිවන්. ඉන් පස්සේ ಭಾರತ සිනමාවේ ඊටාම ප්‍රකට සිනමා රංගන ශිල්පියෙකු විදිහට ඔහු හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා ඔහුට පසු කාලයේදී හින්දි තිරයට දෙවිසි පොලිස් නිලධාරියාගේ කියන මේ අනුවර්ත නාමය පවා හඳුනා ගන්නට හැකියාව ලැබුණා. ඒ තමයි රාජ්කුමාර්. රාජ්කුමාර් මීනා කුමාරි සමග රඟපාන මේ චිත්‍රපටයේ ගීතයට අපි යන්නේ. 1960 දිල්හප්නෝ ප්‍රීත් පරායි චිත්‍රපටය නිෂ්පාදනය කළා کملوم روہت ادھیشکریا کشور ساح سلا پدم شری شنکر سر جائے کشن گیپ گرچرت جائے پری می محمد رفیع جانے کہاں گئی day. لے گئی لے گئی وہ جان کہاں گئی جان کہاں කළාකාරී කරගතුණු එක් පුල්දෝ මාලි චිත්‍රපටය අඩංගු වුණා තුජේ සූරජ් කියන තාම ජනප්‍රිය වුණු ගීත. මෙන්න මේ ජනප්‍රිය ගීත වලට ඒ අදාළ ජවනිකාවේ පෙනී සිටපු රසිකයන්ගේ හද බැඳගත් රංගන ශිල්පියක් මම හිතන්නේ අමතක නෑ. ਉਹ ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු සම්භාව්‍ය සිනමාවේ මතකයේ රැඳුණු චරිත රසයකට තමන්ගේ රංගන දායකත්වය ලබා දුන්නු චරිතාංග රංගන ශිල්පියෙකු විදිහට තමයි හඳුනාගන්නේ. ඔහු බාරාජ් සහන්. බාරාජ් සහන් සමගින් නිරූපා රෝයි ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටයේ අඩංගුම සුන්දර ගීතයක අපි යන්නේ. 1955 තාංගේ වාලි නිෂ්පාදනය කරනවා කුල්දීප් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ලේක් රාජ් බක්රී සංගීතවත් කලා සල් චෞදරි දීප රචකයා හස්වත් ජයපුරී ගීතේ ගායනා කරනවා ලතා මංගেশකර් සමග හේමන්ත් කුමාර. ඔබට මතක ඇති 1956 වසරේදී තිරගත වුණු සරදම් චිත්‍රපටයේට මේ ගීතේ ගීතනුව අනුව කලාශූරණී ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල ගීතයක් ගායනා කළා අහසේ සම්බුසේ සංගී ලපලසේ ہلکے چلا نہ جائے پیار کی ماس ہواؤں میں جب تک ہے دم چلو چلے ہم ڈال کے باہیں باہوں میں විශේෂයෙන්ම අපි මැදිරියට දුරකථනයෙන් අපේ වැඩසටහන ප්‍රචාරය වන අතර ඒ කතා කරලා මතක් කරපු ගීත තමයි අද අපේ වැඩසටහනේ පෙළගස්වා තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට සතුටු වෙන්න පිළිවන්කම ලැබෙවි. Taman කාලයක් අහන්න බලාපොරොත්තු වෙන හිටපු ගීතයක් උනාර දවසේ ඇසෙනවා. ඉතින් මේ සතුට හිතේ තියාගෙන රසවිඳින ගීත වගේම තවත් ගීත ඔබට එහෙම මතකයේ තිබෙනවා නම් අහන්න කැමති නම් කොහෙන්වත් අහන්න නැත්තම් අපිට මේ වෙලාවේ කතා කරලා මතක් කරගන්නත් පිළිවන්. එහෙම නැත්නම් අපේ ලිපිණයට ඔබට ලියලා වන්නත් පිළිවන්. කතා කරනවා නම් 0662 22 83 600 066 22 83601 ලිපිනේ නිෂ්පාදක මధుර සංජලී රංජිත ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල. අපි යන්නේ ඊළඟට තවත් බොහොම රසවත් ගීතයකට අපේ ආදරණීය මිතුරෙක් ඉල්ලපු ගීතයක්. අර අපි කියනවා සාමාන්‍යයෙන් මේ ලෝකයට හින්දි සිනමාව ගෙන ගියපු කෙනා මොහු විදියට තමයි අපි සැලකන්නේ. ඒ වගේම මේ තවත් ඔහුට මේ හඳුනා ගන්නට පුළුවන් අනුවර්තන නාමයක් තමයි මේ චිත්‍රපට තනන්නා. එහෙම නැත්නම් අර අපි කියන ෆිල්ම් මේකර් කියන මේ අනුවර්තන නාමයෙන් හඳුනාගත්තු කෙනා තමයි රාජ් කපූර්. රාජ් කපූර්, වහිදා රේමන්, රෝගපාන මේ ගීතය අපි රස විඳින්නේ. 1963 दिल दिल एक 1963 एक दिल साओ अफसाने චිත්‍රපට නිෂ්පාදනය කළා අධ්‍යක්ෂණය කළා ආර්.සී. තලේවර සංගීතවත් කලා පද්මශ්‍රී سنگیت کلاب پدم سوشن پرساد جائے کرشن گیت رچ کر شر لتا منگیشکر سمدر محمد رفیع تم میرے جیون میں جی جی چھو පින්වතුනි තාම රසවත්ුණු ගීත අපි මේ විදිහට මధుර සංජලී වැඩසටහන හරහා ඔබට රස විඳින ලබා දෙනකොට අපි ඊළඟට යන්නේ 1971 වසරේ තිරගත වුණු පාරයදාන් චිත්‍රපටයේ ගීතයකට. පාරයදාන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතකතාවේ රාකේෂ් රෝෂන් සමග හිමමාලිනී නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය රාජේන්ද්‍ර භාත්‍යා සංගීතවත් කළේ රාහුල් දේවබර්මන් ගීපද රචකයා ආනන්ද බක්ෂි මේ ගීතය ගායනා කරනවා කිෂෝර් කුමාර් आज उनसे අපි කියවද්දී අපි ගොඩක් දෙනෙක් දන්න කාරණේ තමයි ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේ. හැබැයි ගීතත් ගායනා කරලා තියෙනවා ගායිකාවක් විදිහට හඳුනා ගන්න පිළිවන් කියලා. ඇගේ ජීවන තොරතුරු හොයාගෙන යන්න පිළිසඳහන් කරන්න පිළිවන්කම ලැබෙනවා. දැන් ඇයගේ රංගනයේ තාම සාර්ථකුණු රංගනයක් බවට පත් වෙන්නේම ඇයට ලැබුණු සම්මාන පිළිබඳව සිහිපත් කරද්දී විශේෂයෙන්ම ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනක් ඇගේ රංගනය වෙනුවෙන් සදානා ගංගා ජමුනා සහ සංගම් වැනි චිත්‍රපටවල රංගන දායකත්වය වෙනුවෙන් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇයට ජීවිතේ එක්වරක් පමණක් පිරිනැමෙන ෆිල්ම්ෆෙයාර් ලයිෆ් ටයිම් සම්මානෙන් පිදුම් ලබන්නට පවා ඇයට Tamanගේ මේ නිර්මාණමය ශක්තිය උපයෝගී වුණයි කියන කාරණේ මතක් කරගන්න ඕනේ. අපි ඇය පිළිබඳ මතක් කරේ ලලිත් මහත්මයා රාජ් කපූර් රාජේන්ද්‍ර කුමාර සමගින් වෛජන්ත මාරණකපාන සංගම් චිත්‍රපටයේ ගීතයක් රස විඳින නිසා. 1967 නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරනවා ආර්.කේ චිත්‍රපට වෙනුවෙන් රාජ් කපූර්. සංගීතවත් කලා පද්මශ්‍රී ශංකරා ජයකිෂන් දීපද රචකයා හස්රත් ජයපුරි. ගීතය ගායනා කරනවා මොහම්මද් රෆී. මේ සංගම් චිත්‍රපටයේ ගීත අඩංගු පැතියේ මේ ගීතේ ගායනය මොහම්මද් රෆී යන නමින් තමයි තිබෙන්නේ. නමුත් මේ ගීතයේ අවසානයේදී ලතා මංගেশකර්ගේ හඬත් මේ ගීතයට මුසු වෙනවා. रूह भटकेगी तेरे इंतजार 66යි 22යි 83යි 600 066යි 22යි 83යි 601 කියන අපේ දුරකථන අංක වලින් ඔබට බලන්න මෙන්න මේ ගීත දෙක මතකද කියලා Love in Tokyo චිත්‍රපටයට ගායනා කරන ලද Love in Tokyo කියන ගීතයත් ඒ වගේම දුනියා පාගල් හේ කියන ගීත මම හිතන නමතක වෙන විදිහක් නෙවෙයි ගීත දෙකම මම තාම ජනප්‍රිය ගීත දෙකක් දැන් මේ ගීත දෙකේ අදාළ දර්ශනයන් වල රඟපාපු නළුවා ඒ කියන්නේ අර 60 දශකයේ Tamanගේ රූපේ නිසා තරුණියන් පවා වසඟයට ගත්තු මේ රංගන ශිල්පියා මම හිතන්නේ හැමෝටම මතකයි කියලා මම විශ්වාස කරනවා. ඒ තමයි ජෝයි ජෝයි මුකර්ජී. අපි දැන් ඔහු සමග වෛජන්තිමාලා රඟපාන ඉෂා චිත්‍රපටයේ ගීතයකට යන්න. 1967 නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ඉෂාරා කේ අමරනාත් සංගීතෝත් කළේ කල්යන්ජී ආනන්දජී گی پچکا پرم دون گیتے گانا کرنا مکیش ගීත මේ රසවින්දන ලබා දීලා තියෙන මුල්ම ගීත ඇසුරේ සහ ඔබ ඉල්ලපු ගීත ඒ නිසා තාම රසවත් භාවයක් ලබනවා කියලා මම විශ්වාස කරනවා. මීළඟ ගීතය මම හිතන්නේ මීනා කුමාරි පිළිබඳව අපි සඳහන් කරලා තියෙනවා. වසරේ හොඳම නිදිය සදා පිරිනැමුණු ප්‍රථම ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබන්නට ඇය Tamanගේ ජීවිතේ වාසනාවන්ත වුණු නිලිය විදියට තමයි ගොඩක් දෙනෙක් සැලකන්නේ දුක් මුසු චරිත නම් හොඳින් රඟපෑවා කියලා තමයි එදා සිනමා විචාරකින් පවා සඳහන් කළේ. ශරාරත් 1959 මා වරක් කීවා මට මතකයි මේ කිෂෝර් කුමාර්ගේ රංගපෑම් ගැන කතා කරනකොට මේ කිෂෝර් කුමාර් වෙනුවෙන් එක්තරා චිත්‍රපටයක මොහම්මද් රෆි විසින් තමන්ගේ පසුබිම් හඬ ඒ කියන්නේ ගීත ගායනයෙන් පසුබිම් හඬ මුසු කරා කියලා අන්න ඒ චිත්‍රපටිය මේ کوٹا ادھ نکلے ایچ ایس روایے سنگیت و کلا پر شکر سا جائے کشن گیپ رچ کیا شعلندر میں گیتے گا نہ کر رہا ہوں محمد رفیع کشور کمار کے رنگ حجاتی عجب ہے ستا تیری زندگی کبھی ہنسا دیا رلا دیا کبھی හරිනම් මම හිතන්නේ තාම රසවත් වුණු ගීත කිහිපයක් අහමින් තමයි අපි අද මధుර සංජිලි වැඩසටහනේ රැඳලා ඉන්නේ. නමුත් අපිට තව එක ගීතයයි රසව දෙන්න අද දවසේ කාල වේලාව තිබෙන්නේ. සමගන ගියත් මනාප වෙන්න එපා. ඔබ අපිට මේ විදිහට දුරකථනයේ මතක් කරලා දුන්නු ගීතය වගේම ලිපි පැපල්පත් මගේ එන්න යොපු ගීත ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් ඉදිරි සතිවලදී අනිවාර්යයෙන්ම ඔබට රසවින්දනය කරන්න ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද අපි සමගන යන්නේ ඉන්සාන් චිත්‍රපටයේ ගීතයක 1952 වසරේ තිරගත වුණු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රාගිනී සමග පෘථ්විරාජ් කපූර්. චිත්‍රපටය නිෂ්පාදනය කරනවා නිව් සෝෂල් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ජගදීෂ් සේතී. සංගීතවත් කළා බීඑන් බාලි ගීපද රචකයා සජන් විහාරි ගීතේ ගාන කළා ගීතා දත්ත මෙතන යන මේ ගීතය සමගින් අද අපේ වැඩසටහනේ සමුගෙන යනවා ඔබට පිළිවන් අපිට ලියන්න නිෂ්පාදක මధుර සංජලී රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක මధుර සංජලී රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල අපේ ලිපිනේ නම් බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරවා නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහිණ චතුකෝටි